ඊළඟට අහලා තියෙනවා ස්වාමීන් වහන්ස ඥාන සම්ප්‍රයුක්ත සිතක් යනු කුමක්ද? එහි යෙදීම සිදුවන ආකාරය පැහැදිලි කර දෙන්න මැනවි. ඥාන සම්ප්‍රයුක්ත සිතක් කියලා කියන්නේ අපි කියවනේ සෑම කුසල් සිතකම අනිවාර්යෙන් යෙදෙන අලෝභ අද්වේෂ කියන චෛතසික දෙක. එතකොට සෑම කුසල් සිතක්ම අනිවාර්යෙන් ද්වි හේතුකයි. ඒ ද්වි හේතුක කුසල් සිතේ අමෝහ අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල මූලයන්ගෙන් අමෝහයක් යෙදෙනවා නම් අමෝහය කියන්නේ ප්‍රඥාව. අන්නේ ප්‍රඥාවේ යෙදුණු සිත තමයි ඥාන සංප්‍රයුක්ත සිත කියලා හඳුන්වන්නේ ත්‍රි හේතුක සිත කියලා හඳුන්වන්නේ ඒ නම් දෙකෙන්ම හඳුන්වන්නේ අමෝහයේ යෙදුණු සිතයි. ඉතින් අමෝහය කියන්නේ ප්‍රඥාව. ප්‍රඥාව යම් සිතක යෙදෙනවා නම් විදර්ශනා සංප්‍රයුක්තව වෙන්න පුළුවන්. අපි කරන සාමාන්‍ය කුසලයකදී වුණත් දන් දෙන්නේ කවර අර්ථයෙන්ද? අර්ථය දැනගෙන. දානේ පරමාර්ථය මොකක්ද? දානේ පරමාර්ථය ලබන කෙනා සුවපත් කිරීම, යහපතක් කිරීම. ඒක හරියට දැනගෙන ඒ යහපත කිරීමේ ඕනකම ඇතුව අවංකව ඒක කරනවා නම් එතන ඥාන සම්ප්‍රයුක්ත බව එදෙනවා. සීලය කුමක්ද? සීලය යනු අපි වස්ත්‍රයක් පෙරවගෙන කාලසටහනකට වැඩ කරන එක නෙමෙයි කායික වාචසික මානසික සංවරය. ඒ බව දැනගෙන එහි පිහිටන්නට ක්‍රියා කරනවා ඒක ඥාන සම්ප්‍රයුක්තයි. එතකොට භාවනාව යනු වාඩි වෙලා ඉන්න එක එක අරමුණක හිත තියාගෙන ඉන්න එක විතරක් නෙමෙයි යතහ ස්වභාවයේ දකිමින් දුර්ගුණ දුරු කරන්න යහගුණ අවදි කරන්න ලෝක ධර්ම අවබෝධ කරන්න පුහුණු වීම. ඒ බව දැනගෙන ඒක කරනවා නම් ඒක ඒ භාවනාව ඥාන සම්ප්‍රයුක්තයි. අන්න ඒ විදිහට ප්‍රඥාවෙන් අර්ථ දැනගෙන ඒ ප්‍රඥාව හුඟා තුලුල් ධර්මය අඳුම තරමින් හේතුඵල ත්‍රිලක්ෂණ පරමාර්ථ ධර්ම චතුරාර්ය සත්‍ය මේවා දකින දකින ප්‍රමාණයට එතනත්තාට එහි ප්‍රඥාව උපදිනවා ඥාන සම්ප්‍රයුක්ත වෙනවා අවසරයි ස්වාමීන් වහන්ස ඒ ප්‍රශ්නේ තව පොඩි කොටසක් තියෙනවා මෝහ චෛතසිකයෙන් අරමුණ වසන ස්වභාවය හා ප්‍රඥාවෙන් අරමුණේ යථා ස්වභාවය දැනීම මෙයට සම්බන්ධද මොකයටද සම්බන්ධද කියලා අහන්නේ ඒ ඥාන සම්ප්‍රයුක්ත නැහැ එහි යෙදීම සිදුවන ආකාරයට. දැන් මෝහයෙන් අරමුණ වසන ස්වභාවය නම් එතන ඥාන සම්ප්‍රයුක්ත බවක් නැහැ. ප්‍රඥාවෙන් අරමුණ ප්‍රකට කරන ගතිය මතුනහම තමයි ඒකට තමයි ඥාන සම්ප්‍රයුක්ත කියලා කියන්නේ. අරමුණේ අරමුණ ප්‍රකට කරනවා කියන්නේ පරමාර්ථ වශයෙන් දැකීම, හේතුඵල වශයෙන් දැකීම, ත්‍රිලක්ෂණ වශයෙන් දැකීම, චතුරාර්ය සත්‍ය වශයෙන් දැකීම කියන ඔන්න ඔය ක්‍රමවලට අරමුණ දකිනවා නම් එතන තමයි ඥාන සංප්‍රයුක්ත බව ගොඩනැගෙන්නේ.